නම බුද්දාය තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අදත් සුපුරුදු විදිහටම අපි ඔබ මුණ ගැහෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුලින්. ඔබ දන්න ඔබේ ජීවිතය යහපත් කරගන්නට අවශ්‍ය ධර්ම කාරණාවන් තම තමන්ගේ ජීවිතවලට කොහොමද ගලපාගන්නේ? ඒ ඇසුරින් අපි කොහොමද අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්නේ කියන කාරණාවන් අපි හැමදාමත් වගේ මේ සදහම් පිළිසඳර තුලින් කතා බහට ලක් කරගෙන ඔබට බොහොම ආදරණීය විදිහට පහදා දෙනවා. අපි විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ඒ නිසාවෙන්ම තමයි මේ ඉරිදා උදේසන කාලයේදී අපිත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා මේ වැඩසටහන බොහොම කැමැත්තෙන් නරඹන්නේ. ඉතින් අදත් සෝදානම් ඔබේ ජීවිතයට තවත් වැදගත් වෙන කාරණාවක් ඒත් එක්කම ලොකු ප්‍රශ්නවලට ලොකු ගැටුම්වලට මුල් වෙන හේතු කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට කාන්තා පිරිමි ભેදයකින් තොරව මේ කාන්තා කාන්තා පිරිමි ભેදයකින් තොරව කෙනෙක්ගේ ජීවිතයට මේ කාරණාව එකතු වුණොත් ඒක විනාශයක් දක්වාම වර්ධනය වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා අපි හිතුවේ. ඉතින් අදත් සුපුරුදු විදිහටම අපේ පින්වත් මෑණියන් වහන්සේ මේ ස්ථානෙට වැඩම කොට සිටිනවා. අපි ප්‍රථමයෙන්ම බොහොම ගෞරවයෙන් අපේ පින්වත් මෑණියන් වහන්සේව මේ ස්ථානෙට පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්ධාය. මේ කාරණාව ගැන කතා කරනකොට හරියට අපිට පුළුවන් මේක සමාන කරන්න ඔබේ ගෙදරට ඔබ අත්තිවාරමක් සකස් කරනවා නම් ඔබේ අත්තිවාරම සකස් කළ යුත්තේ නිවැරදි ආකාරයට. හේතුව ඔබේ මුළු නිවසේම ශක්තිමත් භාවයේ පිළිබඳව ඔබට සැලකිලිමත් වෙන්න නම් ඔබ හරි විදිහටම ඔබේ නිවස තුළ ඒ අත්තිවාරම පාදම සකස් කළ යුතු වෙනවා. ඒ අතිවාරම යම් හේකින් වැරදුනොත් එහෙම ඔබට ඔබේ නිවස පිළිබඳව ලොකු විශ්වාසනීයත්වයක් තියාගන්නට හැකියාවක් නැහැ. දීර්ඝ කල්පවත්මක් පිළිබඳව අපිට කොහෙත්ම බලාපොරොත්තු තියාගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ කාරණාවත්. මේ මේ කාරණාව කියලා කිව්වා තවමත් ඒ කාරණාව මොකක්ද කියලා ඔබට පහදා දුන්නේ ඒ තමයි සැකය. සැකය, අවිශ්වාසය මේ කියනා වූ කාරණාත් එක්ක ලොකු විස වගේ මේ සැකය කියන කාරණාවන් කෙනෙක්ගේ ජීවිතවලට එකතු වුණොත් එහෙම ලොකු ගැටලුවලට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එහෙම මුහුණ දීපු පාර්ශවයන් අපේ රටේ අපේ සමාජය තුළ ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා තමයි අපි අද දවසේදී හිතුවේ මේ කාරණාව පිළිබඳව කතා බහ කරන්නට ඕන කියලා. විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශවය පිළිබඳව කතා බහ කරනකොට සැකේ නිසා අවිශ්වාසය නිසා ගැටලු වලට මුහුණ දුන්නු කාන්තාව නොනතරම් ඉන්න. ඉතින් ඒ අය පිළිබඳව කතා බහ කරනකොට අපි හිතුවා මේ ගැන අනිවාර්යයෙන්ම කතා බහ කරන්න ඕන කියලා. ඉතින් පින්වත් මෑණින් වහන්සේ අපි මූලාරම්භයක් විදිහට මේ කතා බහ ආරම්භ කරමු. මේ සැකේ කියන කාරණාව තුළින් සමාජයේ එදිනදා ජීවිත තුළදී මොන වගේ කරුණු නිසාද මොන වගේ දේවල්ද ගැටලු විදිහට පැන නගින්නේ කියන වගේ. පරම පූජනීය මාගේ පින්වත් ගුරු දේවයාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. ත්‍රිවංශරණයි. එතෙටම තිරේෂා සැකය කියන වචනයට සැබෑම අර්ථකථනය දීලා තියෙන අපි භාග්‍යතුන් වහන්සේ. මම එතනින් මේකට මූලාරම්භයක් ගන්නම්. සැකය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නීවරණයක් කියලා. කියන්නේ සැකය කෙනෙක්ගේ ශ්‍රාවකගේ ජීවිතයට ආවට පස්සේ නිවන් මඟ අහුරනවා. ඒ කියන්නේ ධර්ම මාර්ගේ යන්න තියෙන සියලුම අවස්ථාව අහුරන දොරටුවක් සැකය. එයා සැක කරන්න ගත්තට පස්සේ ඉදිරියට අඩියක්වත් තියන්නේ නැහැ. ඊළඟට දේශ භාග්‍යතුන්ස දේශනා කරන සැකේ කියන්නේ සංයෝජනයක්. සසරට බැඳ තබන දෙයක්. සැකේ විසින් ඒ සැකයට ලක් කරන කාරණේ කෙරේ එයාව හිර කරලා තියෙනවා. එතනින් එහාට එයාට කල්පනා කරන් එතනින් එහාට යන්න බෑ. ඒක ඉක්මවා ගියොත් තමයි සැකය අත්හැරියොත් නිවන්මගත් විවෘතයි සසරේ බැඳනත් එයාගේ බිඳි බිඳි යනවා. සැකේ නැති වෙන්නේ ත්‍රිේෂ සෝතාපන්න වෙනකොට. සෝතාපන්න වෙන අයගේ මෙහා සියලු දෙනා තුළ අඩුවැඩි වශයෙන් ওই සැකය හිතවල හොල්මන් කරනවා. එහෙම. ඒ තුළ ටිරේෂ දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන. දැන් අපිට ඒකෙම තේරුම් ගන්න පුළුවන්. සැක කරන්න පටන් ගන්න අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් දරුවෝ ගැන එතන ඉඳලා ඒ දරුවෝ ගමනක් ගියත් සැකයි. රෑ වුණත් සැකයි. කතා බහ කරන අය ගැනත් සැකයි. පොඩ්ඩක් දෙමාපියන්ට ඒ දරුවන්ගේ වෙනසක් තේරෙන සැකයි. සැකේ පටන් ගත්ත තැන ඉඳලා හැමදේම සැක කරන්න ගන්නවා. ස්වාමියාට බිරිඳ ගැන නම් සැකේ ඉපදුනේ ඒ බිරිඳ කරන හැම දෙයක්ම ස්වාමියාට ඊට පස්සේ සැකයට හේතු වෙනවා. මොකද ඒ සැකයට හිර වුණාට පස්සේ ඔහු බලන්නේ ඒ කෝණයමයි. ඒ කෝණයෙන් බලන්න ගත්තට පස්සේ ඇය කරන කරන කරන දේ අර සැකයට අවශ්‍ය කරන පදනම ඔහු හදා ගන්නවා. බිරිඳක් ස්වාමියක් සැක කරන්න ගත්තොත් ඒත් ওই ටිකමයි වෙන්නේ. රැකියා ස්ථානයකට ගිහිලා රැකියා ස්ථානයේ ප්‍රධානියා සේවකයන්ව අනවශ්‍ය විදිහට සැක කරන්න ගියොත් පදනම් විරහිතව ඉතින් එයාගේ ජීවිතේ ඒ ඒ ස්ථානයේ දිගට පවත්වාගෙන යන්න බෑ. ඉතින් පෞල් ජීවිතයක සැකේ ඇති වුණොත් ඒ පෞල් ජීවිතයේ සමගිය එතනින්ම බිඳිලා යනවා. අනාගත පැවැත්මක් නැහැ. දෙමව්පිය දරුවෝ අතර සැකේ ඇති වුණොත් ඒ සෙනෙහස සම්බන්ධතාවය බිඳිලා යනවා. ඊට පස්සේ දෙමාපියන්ට දරුවන් අතර ඒ පවතින සම්බන්ධතාවයෙන් ගොඩනගා ගන්න තියෙන සියලු යහපත නැති වෙලා යනවා. සැකේ කියලා කියන්නේ ටිරේෂා ජීවිතේට උපදව ගන්න සියලු යහපත වනසන බාධකයක්. ඒ නිසා ඒ බාධකයේ කල්තියාම හඳුනාගෙන ඒ සඳහා පිළියම් විසඳුම් සොයාගෙන තිබීම තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. දැන් ගිහි ජීවිතයක් ගත කරන අපි හැම කෙනෙක් තුළම මේවා අර පින්නත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්න විදිහට අඩු වැඩි වශයෙන් තියෙන්නට පුළුවන්. අපිට පුළුවන් නම් මේක බොහොම හොඳයි දුරු කරලම දාන්න. හැබැයි එහෙම බැරි නම් අඩුම තරමේ අපි උත්සාහයක් දරන්න ඕන මේ සැකය කියන එක ජීවිතයට එකතු නොකරගෙන ඉන්න. එහෙම වුණොත් Taman විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් පීඩාවටපත් වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්නට අපි වග බලා ගන්නට තමයි අද දවසේ මේ පිළිසඳර මේ විදිහට අපි ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ. පින්වත් මෑණින් වහන්සේ මේ සැකයේ බිඳ වැටෙන විශ්වාසය නිසා ඇතැම් විට පදනම් විරහිත විදිහට කටකතා වගේ නොයෙකුත් දේවල් වලින් අසාර්ථක වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපිට පින්වත් මෑණන්ස පහදා දුන්න දෙමාපියන්ට දරුවන් ගැන සැකයක් ඇති වුණොත් මේ මේ සබදතානේ අපේ සමාජය තුළ තියෙන්නේ. එතකොට මේ සබදතා මත දෙමාපියෝ දරුවෝ ගැන සැක කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දරුවෝ අතරත් යහළු මිත්‍රයන් ආදී අතර සැකයක් ඇති වුණොත් එහෙම එතන ගැටලු කරනගිනෝ අර ස්වාමියා බිරිඳ අතර ගැටලු ඇති වුණොත් එතනින් ඒ ගැටලුව ඇති වෙනවා. එහෙම නැත්නම් රටක් විදිහට ගත්තහම අපි විවිධ ජාතීන් විවිධ ආගම් අදහන අය ගැන සැකයක් ඇති කරගත්තොත් මෙහෙම සැකයක් ඇති වෙන්න පුළුවන්. පිනත් මැන්නස් අපි කැමති මේ කරනාව පිළිබඳව පහදා දෙන්න සමහරක් වෙලාවට දැන් සැකය කියන එක නිසා ලොකු අසාර්ථකත්වයක් තියෙනවා. මේ ගැන අපි කැමතියි දැනගන්නට. ඔටිරේෂ භාග්‍යතුනාසි දේශනා කළා කියන්නේ තියෙන සැකය කියන්නේ හිතක ඇනෙන උලක් කියලා. සැකේ ජීවිතයකට ඇති වුණාට පස්සේ පුද්ගලය ගැන වෙන්න පුළුවන්, ජාතියක් ගැන වෙන්න පුළුවන්, ආගමක් ගැන වෙන්න පුළුවන් පරිසර සමාජ සම්බන්ධතා තියෙන පරිසර රටාව තුළ වෙන්න පුළුවන් සැකයක් හිතේ ඇති වුණාට පස්සේ ඒ කෙනා විඳවනවා. ඉගෙනට සැනසීමක් නැහැ. ඒතර ඒ තුළ දැන් ඇත්තටම තිරේෂ සැකයෙන් බිඳිලා යන්නේ විශ්වාසය. සැකයෙන් විශ්වාසයේ බිඳිලා ගියාට පස්සේ දැන් පදනම් විරහිත කටකතා කියලා කියන්නේ කේලම. ඒ කේලමක් බලපානවා ජීවිතේ සැකයක් උපද්දවන්න. කේලමින් තමයි සැකයට අවශ්‍ය කරන බීජ දාන්නේ. ඊට පස්සේ ඒ කේලම විශ්වාස කරපු කෙනාට උපදින සැකය. ඒ නිසා මේ මේවා එකිනෙකට සම්බන්ධ වෙ යන අකුසල රටා. ඒතර මේකෙදි මේ දැන් ස්වාමියා බිරිඳ සැක කරන්න ගත්තාම ඊළඟ එතනදි වෙනවා විවාහ ජීවිතයක් තුළ නම් ඊට පස්සේ එකිනෙකා දිහා බලන ප්‍රියයස නැතුව යනවා. එහෙම. ඒ ප්‍රියයස නැතුව ගියාට පස්සේ හැම වෙලේම එයාගේ වැරැද්දක් තමයි හොයන්නේ. ඊට පස්සේ සමහරලාට එකට එක කරන්න ඉන්න හිතවිලි එනවා. එයා එහෙම කරනවා නම් මම මෙහෙම කරනවා. එයා ඊට පස්සේ අකුසල් ගොන්නක් එකතු කරගන්න. එහෙනම් දැන් අපි ඔයිට කලින් කතා කරා දැන් අර ගිහි ජීවිතයක ස්වාමියා බිරිඳ අතර තියෙන්න ඕනේ අර සෙනෙහබර කතා බහ. අවමන් නොකිරීම, ස්වාමියා බිරිඳ ඉක්මවා නොයෑම. ඊළඟට මේ ස්වාමියාට කන්න බොන්න ටික ළඟට දෙන එක. බලන්න ටිරේෂා සැකය දෙන්නෙක් අතර ඇති වුණාට පස්සේ ඉස්සෙල්ලම පහරව දෙනේ ඕවට. ඊට පස්සේ දකින්නකොටත් අකමැතියි. ඊට පස්සේ එකට එක කරනවා. එකිනෙකා රැඳෙන්න කැමති නැහැ. රැඳෙන්න කැමති නැහැ. ඊට පස්සේ එකිනෙකා දැඩි ද්වේෂයෙන් තමයි එකිනෙකා දිහා බලන්නේ. ඒකේ හරි සෝචනීය ස්වභාවයක් තියෙනවා ටිරේෂා. ඊට පස්සේ කැමති වෙන්න දැන් ආදරෙන් බැඳලා දෙන්නේ විවාහ වෙන්න හැමදාම එකට ඉන්න. එහෙම. සැකේ ඇති වුණාට පස්සේ හැම වෙලේම කැමති ඊළඟ කෙනා වේදනාවෙන් ඉන්නවා දකින්න. මානසිකව සමහර වෙලට පීඩාවටපත් කරනවා. වේදනාවටපත් කරනවා. මේ ඔක්කොටම හේතුව සැකය. ඒ ඇති වුණාට පස්සේ ඇත්තටම සසර ගමනක් යන පිරිසක් විදිහට ඒ එක එක්කෙනා ජීවිතේට ගොඩාක් පව රැස් කරගන්නවා. එහෙනම් දෙමව්පිය දරුවෝ අතර සැකේ ඉපදුනාට පස්සේ මේ දැන් ඊළඟ විවාහ ජීවිතයේ සැකේ උපදින තව කාරණයක් වෙනවා ටිරේෂා මේ අධර්ම රාගය. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ස්වාමියා බිරිඳ අතරේ ඔක ඇති වෙන්න හේතු වෙනවා. තමන්ගේ බිරිඳ ලස්සන නම් ඒතර ස්වාමියාට මොක භාග්‍යතුනාසි දේශනා කරනවා. භාග්‍යතුනාසි දේශනා කරනවා මේ බුද්ධ කාලේ බ්‍රාහ්මණවරුන්ගේ සිද්ධිය. මේ බ්‍රාහ්මණවරු පුංචි කාලේ තරුණියන්ව විවාහ කරගෙන තමන් ඊර්ෂියාවෙන් තමන්ගේ බිරිඳ තව කෙනෙක් දිහා බලයි. තව කෙනෙක් එක්ක යයි කියන ඊර්ෂියාවෙන් නොනිදා ඉන්නවා කියනවා. සැක කර කර ඉන්නවා කියනවා. මේක තම් පරාභවතව මුකන් පිරිහීමට කාරණයක් කියනවා. එතන මේ වාණිජකරණයට ලක්වෙච්ච සමාජය තුළ විවාහ ජීවිතයෙන් තමයි ඔය සැකේ පටන් ගන්නෙ. දැන් දෙමව්පියෝ දෙමව්පියෝ දෙන්න අතරේ සැකේ නම් තියෙන්නේ අම්මා තාත්තා අතරේ ඒක දරුවන්ට ගලාගෙන යනවා. මොකද දරුවන්ට ඊට පස්සේ සැනසෙල්ලක් නැහැ. දරුවෝ ලොකු දුකකටපත් වෙනවා. ඒතර සමාජයත් තුළ රැකී ආරක්ෂා කරන පිරිසක් මැද්දේ සැකේ ඇති වුණාට පස්සේ ඒ ආයතනයේ දියුණුවක් කරා යන්න බෑ. ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා කැමති එක්කෙනාගේ එක්කෙනාගේ බිඳ වැටීමක්. මේ සැකයෙන් එන අහිතකර විපාක. ඒ නිසා මේ සැකේ ජීවිතයට එකතු වුණාට පස්සේ කිසිම දියුණුවක් නැහැ කියන එක තේරුම් ගත්තා නම් ගොඩක් වටිනවා. ඊළඟට ඒ සැකේ පෝෂණය කර කර ඉන්න දේ තුළ තමන්ගේ ජීවිතයට කිසිම යහපතක් වෙන්නේ අරුබුද විතරයි ඉතුරු වෙන්නේ කියන කාරණේ තේරුම් ගත්තා නම් තමන්ගේ ජීවිතයට සැකය ඇතිවන කාරණාවදී නුවණින් කල්පනා කරන්න තමන්ට මානසිකත්වය ගොඩනගෙනවා. හොඳයි ප්‍රශ්න ගොඩක මූලාරම්භයක් බවට පත් වෙන්නට පුළුවන් මේ සැකය කියන කාරණාව විශේෂයෙන්ම දැන් පින්වත් මෑණින් මහන්සිය අපිට ඒ කරුණු පහදා දෙමින් තමයි හිටියේ දැන් අම්මා තාත්තා අතර සැකයක් තියෙනවා නම් ඒක දරුවන්ට බලපාන. එතනින් එහාට ගියාම ඒ අම්මා තාත්තගේ දෙමාපියන්ට එක බලපානවා. නෑදෑ හිතවතුන්ට එක බලපානවා. මේක මුළු මහත් සමාජයේම අපි එකට බැඳිලා පවතින නිසා මේ සැකය කියන එක පුංචි දැනගින් පටන් ගත්තාම ඒක හොඳටම ඇති. ඒක පුරා හැමතැනකම ව්‍යාප්ත වෙන්නේ ඒ කරණාව බොහොම ප්‍රමාණවත්. ඒ නිසා සැකේ ඇති වෙන කාරණාව කියන දේ අපි ඇත්තටම අපේ ජීවිතවලින් ඈඩ් කරලම තියාගන්න ඕන දෙයක්. ඒ නිසා අවුල් විච්ච ජීවිත අවුල් වෙච්ච පවුල් ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට කියන්නට බෑ මේ සමහරක් දේවල් හරිම පුංචි පුංචි සාධක. ඇත්තටම ඒවා මේ සැකකල යුතු දේවල්ම නෙවෙයි. සමහරක් පුංචි පුංචි අතපසු වීම, සමහරක් පුංචි පුංචි හිත්‍රිද වීම. මේ මේ දේවල් එක්ක විශ්වාස කරන සමහරක් අය මේ මොකක් හරි මෙතන යම්කිසි දෙයක් තියෙනවා කියලා සැක කරන්නට පෙළඹෙනවා. ඉතින් ඒවත් එක්කම මෙහෙම ගැටුම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔන්න ඔබ ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අපේ පින්නත් මෑනස මතක් කරා වගේම පින්නත් මෑනස දැන් අපි කතා කරමු මේ සැකයක් තුළ ගොඩනැගෙන අවිශ්වාසයන් තුළ යහපත් ජීවිතයක් විශ්වාසනීයක් බැඳීමක් අපිට ඇති කරගන්න බැහැනේ. මොකද ඒක න ඇත්තටම හැමතිස්සෙම බලන්නේ කෙනෙක් දිහා සැකේන. දැන් ඕක අපි දැකලා තියෙන ගොඩක් තරුණ වයසේ ආදර කතා ඇතුලේ. ආදරය කරන්න පටන් ගන්නවා. පටන්ගෙන ටික කාලයක් යනකොට ඒක නම් යම් විදිහකින් තමන් කියන විදිහටම ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් එතනින් අපි කියමු දැන් සමාජ ජාලා වෙබ් අඩවි එහෙම නැත්නම් මාධ්‍ය පාවිච්චි කරනවා නම් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි හරි සැකයි. තමන්ට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ තියෙන රහස් ගිණුම් මේ අංක ඔක්කොම තමන්ට දීලා තියෙනවනේ. තමන්ට කැමති වෙලාවට ගිහිල්ලා ඒ මොනවාද කළේ, ඔහොම මොනවාද කළේ කියලා බලන්න. මේ මේ තැනට ගොඩක් වෙලාවට පත් වෙලා තියෙනවා. ඉතින් විනන්දනස මේක හරිම පීඩාවක් නේ හැමෝටම මේ බැඳීමක මෙහිම සබදතාවයක් තුළ විශ්වාසනීයත්වයක් නැතිවීම කියන කාරණාව. ඉතින් අපි කැමති ඒ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළොත්. ඔටිරේෂ දැන් එහෙම දේවල් තුළදී හිතේ සැකයක් ඇතිවෙන එක මේ වර්තමානයේ පවතින සමාජ තත්ත්වය මත සාමාන්‍ය සිද්ධ වෙන පරිසරයේ තියෙනවා. රටාවක් දෝ කියලා හිතෙනවා. ඔව්. මොකද මේ දැන් අර සමාජ ජාල වෙබ් අඩවි මේවා පාවිච්චි කරනකොට ටිරේෂා නොමග යන අය ගොඩක් ඉන්නවනේ. එහෙමයි. ජීවිත විනාශ කරගන්න අය ගොඩාක් ඉන්නවා. කියන්නේ ඇත්තට මේක අවභාවිතයක් මිසක් මේක යහපත් විදිහට පාවිච්චි කරන අය හොයාගන්න ගොඩාක් අමාරුනේ. ඇත්තටම යහපත් විදිහට පාවිච්චි කරන ඉන්නවා. ඒ අය වැදගත් විදිහට ඒ තමන්ගේ මේ අවශ්‍යතා සඳහා විතරක් ඒවා පාවිච්චි කරලා තමන්ගේ ජීවිතේ වැදගත් විදිහට පවත්වාගෙන යනවා. නමුත් ත්‍රිේෂා බහුල වශයෙන් අධ්‍යක්ීම් හොයාගෙන යන තරුණ වයස වින්දනයට අහු වෙලා යන ඒ ජීවිතේට අධ්‍යක්ීම් අඩුයි. එහෙමයි. ඒතර ඕන් නිරන්තරයෙන්ම ඒ කියන්නේ ඕන් නිතැතිම පෙළඹෙනවා. ඒ තියෙන හැම දෙයක්ම මොකද්ද කියලා අත්හදා බලන්න හොයන්න. ඒතර ඒ තුළ පිරිහෙන සමාජය ගැන සමාජය ගැන තොරතුරු හතර වටින් ඇහෙනකොට ඒ වෙනුවෙන් ඒ නිසා විනාශ වෙච්ච ජීවිත ගැන අහන්න ලැබෙනකොට පේනකොට අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ඒ වගේ හැසිරීම් රටාවක් තියෙන කෙනෙක් ගැන සැකයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ නිසා ටිරේෂ ගොඩාක් වටිනවා මේ සැකය උපදින දැන් අපිට තේරෙනවනේ සමාජයේ ඉන්නකොට මේ මේ දේවල් කරොත් සැකය පිණිස හේතු වෙනවා. දැන් හිතමු ටිරේෂ හොඳ ගුණවන්ත තරුණ දුවක් ඉන්නවා. එයා හොඳ සීලවන්තයි. හොඳට ලැජ්ජා බය ඇතුව ජීවත් වෙනවා. හැබැයි එයාට ආශ්‍රයයට ලැබෙනවා මේ චරිතය හොඳ නැති, හැසිරීම හොඳ නැති දරුවෙක්. ඉතින් ඒ දරුවත් එක්ක ඇසුරු කර කර ඉන්නකොට මේ ළමයා මේ ළමයා ගැනත් අපි කීතිරාවේ පැතිරෙනවා. මෙයත් එහෙම කෙනෙක්ද දන්නේ කියලා. මොකද බුද්ධ දේශනාවේ භාග්‍යතුනාසි දේශනා කරනවා මේ කුණු කුණු මස් කෑල්ලක් කොලේ කොතලා තිබ්බට පස්සේ ඒ කොලේ කුණු ගඳ ගන්නවා කියනවා. කොලේ නෙමෙයි කුණු ගඳ තිබ්බේ. මස් කෑල්ලේ. හැබැයි මේ මස් කෑල්ල කොලේ එතුවට පස්සේ ඒ කොලෙත් කුණු ගඳ ගන්නවා. ඒ කොලෙත් නිල මැස්සෝ අහනවා. ඒ එතකොට මේ ඒ වගේ කියන අසත් පුරුෂ කෙනා ඇසුරු කරන්න ගියාම ඇසුරු කරන කෙනා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ගුණවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඇසුරු කරන්නේ අසත් පුරුෂයෙක් නම් අර අසත් පුරුෂගේ අපකීර්තිරාවය ගැන මෙයා ගැන සැක කරනවා. එහෙම. ඉතින් ඒ නිසා අර ඒ වගේ පරිසරයක් තියෙනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. තමන් වෙබ් අඩවි පාවිච්චි කරනකොට ඊළඟට රැකී ආරක්ෂාවේ කටයුතු කරනකොට නිතර තරුණ අලුතෙන් විවාහ වෙච්ච කෙනෙක් දැන් අලුතින් විවාහ වෙච්ච කියලාත් නැහැ. විවාහ ජීවිතයක් ගත කරන කාන්තාවන් වැඩිපුර නයිට් ඩියුටි දාගන්න ගත්තොත් සමහරවිට ස්වාමියාට ඒ ගැන සැක හිතෙන්න පුළුවන්. දැන් සැකේ උපදින තැන් මම මේ කියන්නේ. එහෙම. ඊළඟට තමන්ගේ ස්වාමියාට දැක ගන්න බැරි يعني ඇතුල් වෙන්න බැරි වෙන විදිහට Facebook වල පාස්වර්ඩ් දාගෙන පාවිච්චි කරනකොට ඒ කියන්නේ දෙදෙනා අතර විශ්වාසය නැහැ කියන එක නේද? ඒ කියන්නේ දෙදෙනේ ඒ කියන්නේ ඒ දෙන්නා තුළ සීල සමාන නම් ඒ දෙන්නා ගුණවන්ත නම් එතකොට තව තමන්ගේ ස්වාමියාට සැඟවිය යුතු දේවල් බිරිඳට තිබේ තියෙන්න බෑ. එහෙම. එහෙම වුණොත් තමයි සැකේ ඇති වෙන්නේ. ඇයි මෙයා මට හංගන්නේ කියන එක. ඒ නිසා ඒ වගේ පදනම් රහිත සහිත කරුණු තියෙනවා. ඒතර ඒ වගේ බුද්ධිමත් වෙලා කටයුතු කරන්න පුළුවන් වුණොත් ඒ ප්‍රශ්නෙට ගොඩාක් විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔබේ ජීවිත තුලත් මේ මේ මතක් කරපු අපිට මේ පුළුවන් ප්‍රමාණයෙන් තමයි අපි මේ යම් යම් පුංචි පුංචි කාරණා ඔබට මතක් කරේ. ඒ මතක් කරපු කාරණා ඔස්සේ ඔබ තුලත් යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගනිමින් කටයුතු කරන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. ඔබ යම් විදිහකින් පරිසරයක් සකස් කරලා දුන්නොත් කෙනෙකුට සැකයේ උපදින්නට මෙන්න මේ මේ දේවල් හේතු කාරණා විදිහට එතකොට එතන ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ගින්නක් නැතුව දුමක් දාන්න නැහැ කියන කරණාව සනාථ කරන්නට ඔබ ඉඩ තියන්න එපා. එහෙම කියනවනේ ව්‍යවහාරයේ මේ පින්නත් වෙන සැකයක් හරි යම්කිසි තැනක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවනම් මේකට මෙයා යම් තරම්කින් හරි සම්බන්ධයක් ඇති. මෙහෙම හිතලා තමයි ওই කාරණාව කියන්නේ. ඉතින් ඒ නිසා පරිසරය සකස් කරගන්නකොට ඔබ ඇසුරු කළ යුත්තේ කවුද නොකළ යුත්තේ කවුද කියලා ඔබ කරන්න ඕන මොනවද ඔබ නොකරන්න ඕනේ මොනවද කියන දේවල් එක්ක යහපත් අයහපත් දේ වෙන් කරලා හඳුනාගෙන කටයුතු කරන්න කියන දේත් අපි ඔබට ආදරයෙන් මතක් කරනවා. පිනත් මනස අපි ඊළඟට කතා කරන්න ඕනේ මේ සැකයක් තුල ගොඩනගෙන අවිශ්වාසය තුල යම් යම් අපි අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ කලින් බෝසත් කතා ඇසුරේ යම් යම් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ තුල යම් යම් කාරණාවන් අපිට පහදා ගන්න පුළුවන්. මම විශ්වාස කරන මේ වෙලාවේ බලාගෙන බොහෝ දෙනෙක් ඒකට කැමති වේවි. ඒ කාලයේදීත් මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ එක නොවෙනවා කියලා අපිට කියන්න බැහැනේ. ඒ නිසා අපි ජීවිත සකස් කරග ඒ අය ගොඩක් ජීවිත සකස් කරගත්තා ඊට පස්සේ. ඉතින් පින්වත් මෑණියන්ස් අපිට ඒ ඇසුරෙන් යම් කාරණාවක් පහදා දෙන්න. මේ අපිට මතක් වෙනවර භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ දැන් ඔය අතීත සිදුවීම් එක එක්කෙනාගේ චරිත රටාවල සිද්ධි දේශනා කරනවනේ. ඒට ඒ වගේ අවස්ථාවක මල්ලිකා දේවියගේ තියෙන මේ ස්වාමියා කෙරෙහි තියෙන ප්‍රතිභක්තිය ගැන. ස්වාමීන් වහන්සේලා කතා වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දෙවියෙකුට වගේ ස්වාමියාට මල්ලිකා සැලකුවේ මේ ජීවිතය විතර නෙමෙයි කියනවා. කලින් ජීවිතවලත් එහෙම කරලා තියෙනවා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඇහුවාම මාලිකා දේවිය ඒ ජීවිතේ රාජකුමාරිකාවක් විදිහට තමයි උපත ලබන්නේ. ඒතර ඒ රජතුමාගේ බිරිඳ විදිහට රාජ මහේෂිකා විදිහට අභිෂේක ලැබුවට පස්සේ කාලයක් යනකොට මේ රජතුමාට කුෂ්ඨ රෝගයක් හැදෙනවා. දැන් මේ රජුරවන්ට මේ මොකුත් කරගන්න බෑ රජුරු හිතන මේක හොඳ වෙන්නේ බෙහෙත් කරා කරා හොඳ වෙන්නේ හොඳ වෙන්නේ නැති ලෙඩක් තියාගෙන රජගම් කරන එකේ ඵලය මොකද්ද කියලා යන්න පිටත් වුණා. දේවිය දේවිය එන්න හදද්දි වැලැක්කුවා එපා එන්න ඔබ මෙහි රජමැදුරේ ඉන්න කියලා. නමුත් දේවිය ප්‍රතිභක්තිය යුක්තයි. ස්වාමියාත් එක්කම ගියා. ගිහලා දැන් රජතුමා පන්සලක් හදාගෙන කියන්නේ පොඩි කුටියක් හදාගෙන දැන් ඔය කියනවා දේවිය ඔක්කොම උපස්ථාන කරන. ඇයි දැන් ලෙඩයිනේ තමන්ගේ ස්වාමියා. අර ඒක පුදුම ගුණයක් තිරේෂා. ඒ කියන්නේ අර දුකේදී සැපේදී දෙකේදී මේක ළඟ ඉන්නවා කියන්නේ ඒ ජීවිතේ හරි සුන්දරයි. එහෙම. මේ එතකොට මේ අර කැලෑවට ගිහිල්ලා රාජමහේෂිකාවත් අර ස්වාමියාත් එක්ක සමුවේ දුක විඳගෙන ජීවත් වුණා. කන්න බොන හොයලා ගෙනත් දෙනවා, පළතුරු ටිකක් අඩාගෙන ගෙනත් දෙනවා. ඔහොම ජීවත් වෙනකොට දවසක් මේ මේ දේවිය ගංගාවක් දැකලා මෙතනින් ස්නානය කරා. ස්නානය කරලා ඉන්නකොට මේ අසුරෙක් මේ දේවියව දැක්කා. දේවිය හරි ලස්සනයි. දැකලා අසුරයාට හිතන තමන්ගේ අන්තපුරයට එක්ක යන්න. මේ අසුරය ඇවිල්ලා දේවියට කතා කරා. එතකොට කිව්වා මම මේ මගේ රජතුමා හොඳටම දුකටපත් වෙලා ඉන්නේ. මම මේ එතුමට උපස්ථාන කර කර මම මේ ජීවත් වෙන්නේ. මට ස්වාමියෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ මේ අසුරය බලෙන් ඇදගෙන යන්න අතින් අල්ලනවා. අල්ලනකොට ඇයි කෑ ගහලා කියනවා මං හිතන්නේ මේ ලෝකේ දෙවිවරු නැතුව ඇති. මම එච්චර ස්වාමියාට ආදරෙන් ගෞරවයෙන් උපස්ථාන කරන් ඉඳි ඇයි මට මේ කරදරයකදී කවුරුත් පිහිට වෙන්නේ නැති කියලා. ඒත් ඇගේ ඇත්තටම ප්‍රතිභක්තිය ආදර ගෞරවය තියෙනවා. ඊට පස්සේ ඇය මෙහෙම කියද්දි සක්දේවදට මේක ඇහෙනවා. ඒ කියන්නේ ප්‍රතිභක්තිය තියෙන අයගේ ගුණ තේජස දැනෙන කෙනෙක් සක්දේවද කියන්නේ. එහෙමයි. පණුපුලාසනේ උණු කරන්න පුළුවන් ප්‍රතිභක්තියට. එතකොට මේ සක්දේන්දු වජ්‍රායුධය අරගෙන ඇවිල්ලා අර අසුරයාගේ උඩේ ඉඳලා කියන අතෑරපන් නැත්තම් මේකෙන් ගහලා මරනවා කියලා. ඒතර මේ අසුරයා හොඳටම බය වෙනවා. අසුරයාව අල්ලගෙන සක්දේන්දු අසුරයා ඉවත් කරනවා. දේවියව පිටත් කරනවා. දැන් රෑ වුණා. දැන් ගමන රෑ වුණා. රජතුමා බලාගෙන ඉන්නවා දේවිය නැහැ. දේවිය ගිහිලා බලන රජතුමා වෙනදා ඉන්න තැන නැහැ. ඊට පස්සේ අඬා වැළපෙනවා. රජුරු හිතනවා මගේ මට කෙරෙහි මේ දේවිය ඇත්තටම ආදරේ නම් මේ අඬන්නේ තව ටිකකින් මෑගේ ලය පැල්ල මැරේ. බොරුවට නම් කරන්නේ මං ඒකත් විමසන්න ඕනේ කියලා ඈතින් ගිහලා හිටගෙන ඉන්නවා. ළඟට ගිහලා කකුල් දෙක අල්ලගෙන ඇයි ස්වාමීනි ඔබ කොහෙද හිටියේ කියලා අඬා වැළපෙනවා. කියනවා ඔබ මට විශ්වාස නැහැ. මේ වෙනදා එන වෙලාව නෙමෙයි. දැන් මේ විමසන්නත් එක්ක මෙන් කරන්නේ වෙනදා එන වෙලාව නෙමෙයි. මට සැකයි කියනවා. ඊට පස්සේ විස්තරේ ඔක්කොම කියනවා මෙහෙම නා කියලා. රජුරෝ කියනවා මට විශ්වාස කරන්න බෑ. ඇයි දැන් ඇත්තටම දැක්කේ නෑනේ. මොකද උනේ කියලා දැක්කේ නෑ. දැන් කියන්නේ මට විශ්වාස කරන්න. වනාන්තරේ ඕන තරම් විද්‍යාදරයෝ ඉන්නවා. ඔබේ ජී ඔය කියවට විශ්වාස කරන්න බෑ. ඒලයි දේවී කියලා එනම් ස්වාමීනි මම සත්‍ය ක්‍රියා කරන්න. මගේ පතිවත සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් ඔබ සූපත් වේවා කියලා අර ගෙනාපු පෑන් කලේ හිසේ ඉඳලා නාවනවා. පෑන් ටික වැක්කිරෙන යම්සේද කුෂ්ඨ රෝගේ හේම අඩු වෙලා යනවා. ඊට පස්සේ විශ්වාසය ඇති කරගන්න දෙන්න අතර. ඒ වගේ ටිරේෂ අර මේ ඒ කියන්නේ ඒ සැකේ ඇති වෙන කාරණා තියෙන්න පුළුවන්. හැබැයි නුවණ යුක්තව කටයුතු කරනකොට ඒව මගේ අරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතවලටත් එහෙම අවස්ථාවක් ආවොත් යහපත් සිතින් සත්‍යක්‍රියා කළොත් ඔබේ ජීවිතවලටත් එන ගැටලු කරදර අවම කරගෙන ඔබේ ජීවිතේ යහපත් විදිහට කටයුතු කරන්න දෙවියන් පවා අපිට ආශිර්වාද කළාවි. නිත ඇතින්ම ඉතින් තවත් බොහෝ කරුණු කරණා තියෙන මේ සැකයේ පිළිබඳව කතා බහ කරන්නට. ඒ නිසා ආරාධනා කරනවා රැඳී ඉන්න අපිත් එක්කම අපි සූදානම් කෙටි විරාමයකට යන්නට. විරාමයෙන් අනතුරු නැවතත් ඔබ දම්සරණී සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට යනට මත්තෙන් කතා කළේ සත්‍යක්‍රියා කරන්නට හැකියාවක් බලයක් තියෙන ඔබ යහපත් විදිහට විශ්වාසනීයත්වයේ ගොඩනගාගෙන ජීවත් වුණොත් ඒකට අනිවාර්යෙන්ම ඔබ යහපත් විදිහටම කටයුතු කළ යුතු වෙනවා. ඒ කාරණාවන් පිළිබඳව තමයි අපි විරාමයට මත්තෙන් කතා බහ කරමින් හිටියේ. අපි දැන් කතා කරන්න ඕන පින්වත් මෑණියන් වහන්සේ යහපත් ජීවිතයකට ඒ වගේම අර්ථාන්විත බැඳීමකට සැකයක් නොමැතිව කෙනෙකා පිළිබඳව විශ්වාසනීයත්වයෙන් ගත කරන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙන්න මේ ධර්මයෙන් දෙන පිටු බලය කොයි වගේද කියලා. මුද්‍රේශ ඇත්තටම මේ ජීවිතයේ සැකයකින් තොරව ගෙන යන්න නම් භාගතුන් වහන්සේ දේශනා කරන සැකය, බය, වෛර ඇති වෙන කාරණා පහක් තියෙනවා. එහෙමයි. ඒ තමයි ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය, ඊළඟට බොරු කීම, ඒ කියන්නේ බොරු කීම කියවම අනිත් සිල්පද ටිකත් ඔක්කොම ඇතුළත් වෙනවා. කේලම, හිස් වචන, පරුස වචන. ඊළඟට මද්ද්‍රව්‍ය පාවිච්චිය. ත්‍රිශස් සැකේ උපදින්න හේතු වෙන ওই කාරණා. දැන් ඔය කාරණා වලින් ජීවිතේ යුක්ත නම් ඒ කියන්නේ සීලයේ සීලය දුස්සීල නන්දේ. දැන් පෞල් ජීවිතයක නම් විවාහ ජීවිතයක නම් දුස්සීල නම් ඒ දුස්සීලකම සැකයට හේතු වෙනවා. හොඳට අපි බැලුවොත් මේ හැම දෙයකදීම සැකයට ඒ කියන්නේ පදනම් රහි පදනම් සහිත සැකයට. පදනම් රහිතත් සැකේ උපදිනවනේ. ඒතකොට අර කටකතා කේලම් වලින් යන දේවල් නෙමෙයි. එහෙම දැන් දෙන්නට දෙන්න සීලවන්ත නම් මේක මේ පෞල් ජීවිතයත් එක්ක ඊට පස්සේ බෙදි බෙදි යන්නේ. එහෙම. සීලවන්ත නම් එතනදී ඒ ස්වාමියා බිරිඳ අතර සැකයක් ඇති වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ස්වාමියාට විශ්වාසයි තවන්ගේ බිරිඳ සීලවන්තයි කියලා. එතකොට කවුරු කිව්වත් මෙයාගේ අයථා සම්බන්ධතා තියෙනවා. එහෙම නැත්නම් මෙයා මේ වගේ කෙනෙක් කියලා ස්වාමියා දන්නෑ මගේ බිරිඳ සීලවන්තයි කියලා. බිරිඳට ස්වාමියා ගැන කවුරු හරි මොනවා හරි කිව්වනම් බිරිඳ ස්වාමියා සීලවන්ත නම් බිරිඳ ඒ සීලෙ පිහිටලා ඉන්නවනම් සැක කරන්නේ. ඊළඟට නැව එක්තරා අවස්ථාවක තියෙනවා මේ මහ බෝසතාණන් වහන්සේ තක්ෂශිලාවට යනවා ඉගෙන ගන්න. බෝසත් කතාවක. මේ ගියාට පස්සේ ඒ ඇඳුරුතුමාට විමසන්න ඕනේ මේ තරුණයා මේ සීල් කඩන්නේ. මේ සත්තු මරන්නේ. ප්‍රාණඝාතය දෙන මේක විමසන්න ඕනේ. ඊට පස්සේ මේ දවසක් මේ එළු ඇට එළු ඇට අරගෙන ඇවිල්ලා මේ තරුණයාට පෙන්නලා කියනවා මේ ඔබේ තාත්තා මරණයට පතලා මේ අස්ති කියලා. ඒ තරුණයා කියනවා මම විශ්වාස කරන්නේ මොකද පංචශීලයේ රකින්න අපේ තාත්තලා පංචශීලයේ රකින්න. ඒතකොට දීර්ඝායුෂ තියෙනවා. මං විශ්වාස කරන්නේ දැම මැල්ල කියලා. ඒ කියන්නේ සීලය මත නේද සැකේ නැති වෙන්නේ. සීලය තියෙනවනම් සීලය තුළ සැක කරන්නේ නැහැ කිසිසේත්ම. රැකියාව කරන තැනකුණත් එහෙමයි. ප්‍රධානියා සීලවන්ත නම් ඒ සේවක පිරිස සීලවන්ත නම් දෙගොල්ල අතර සම්බන්ධතාවය පවතිනවා. කේලම් කියවා කියලා බින්දෙන්නේ නැහැ. ඒතර දැන් කේලම කියන්නේ දුස්සීලකමනේ. සැකේ උපදින හේතුනේ කේලම. ඒතර ඒ සියල්ලම ඇති වෙන්න හේතු වෙන්නේ දුස්සීල වීම. ඒ නිසා දුස්සීල නොවේ. සීලයට ගරු කරගෙන, ගුණ යහපත්කමට ගරු කරගෙන දයානුකම්පාවෙන් වාසය කරනවා නම් ඒ ජීවිතය තුළ සැකයේ උපදින කාරණා බෙහෙවින්ම අඩුයි. එතකොට ඒ ජීවිතය තුළ බුද්ධිමත්ව කල්පනා කරන්න ඉඩකඩ තියෙනවා. සැකයක් උපදින කාරණයක් ආවත් නුවණ යුක්තව කටයුතු කරන්න එයා දක්ෂ වෙනවා. හොඳයි නුවණින් විමසා බලා කටයුතු කරන්න කියන වග තමයි පින්වත් මෑණියන් වහන්සේ ලෙසින් අපිට පහදා දුන්නේ. නිසා ඔබේ ජීවිතවලටත් මේ කියනා වූ විස බීජය අපිට එහෙම කියන්න පුළුවන් ඒක හඳුන්වන්න. මෙහෙම විස බීජයක් Tamanගේ ජීවිතවලට එකතු කරගන්න එපා. ඇත්තටම ලොකු හානියක්ම තමයි සිද්ධ වෙන්නේ. පින්වත් මෑණියන්ස අපි තවත් කතා බහ කරොත් මේ කාරණාව පිළිබඳව දැන් මේ සමාජය තුළ සැකයෙන් සංකාවෙන් බියෙන් ඉන්න බහුතරයක් දෙනා මේ වර්තමානය තුළ ඉන්නවා. ඒක අපිට පේනවා. එතකොට මේ අනවශ්‍ය සැකේ ඇතැම් වෙලාවට මේ මානසික රෝග දක්වාම වර්ධනය වෙනවා. දැන් ගොඩාක් වෙලාවට රෝහල් වල ගත්තාම සමහරක් අය මේ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙනවා. හැබැයි සමහරක් අය මේක හිතින්ම පීඩාවට ලක් වෙවීම ලක් වෙවීම තමන්ගේ ජීවිතේ නැති කරගන්නා තැන දක්වාම මේ හේතුව නිසා පීඩාවටපත් වෙනවා. ඉතින් අපි කැමතියි පින්වත් මෑණින් වහන්සේ මේ පිළිබඳව යම් විමසීමක් කරන්න මේ වෙලාවේ අපිව බලන කෙනෙක් වුණත් ඒ විදිහට සැකේ නිසා පීඩාවටපත් වෙලා ඉන්න පුළුවන් නැත්නම් මේක තවත් කෙනෙක්ව සැක කරමින් පීඩාවටපත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි කැමති මේ කාරණා දෙක ඔස්සේම යම් පැහැදිලි කිරීමක් සිදු කරගන්න. ඔව් ඩිරේෂා දැන් කිව්වා වගේ දැන් සැකය තුළින් මානසික රෝග ඇති වෙන ওই කාරණා දෙපැත්තම බලපානවා. ඒ කියන්නේ එකක් තමන්ව අනවශ්‍ය විදිහට අනිත් අය සැක කිරීම ඒ සැකයට භාජනය වෙන කෙනාට මානසික පීඩාවක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ ඒ Tamanට තියෙන රෝගී ස්වභාවයක් අනිත් අයව අනවශ්‍ය විදිහට සැක කරන එක. ඒතර ඒකත් අර්බුද පිණිස පවතිනවා. ඒතර මේ කාරණා දෙකේදීම ටිරේෂා මේ අනිත් අයව අනිත් අය Tamanට සැකේ දැන් සැකයට භාජනය වෙන හේතුවක් තමයි ටිරේෂා මේ දැන් පෞල් ජීවිතය ගැන සැකයට භාජන වෙන කාරණයක් වැඩිකාම සේවනයේ යෙදීම. එහෙම. ඒ වැඩිකාම සේවනයේ කෙනෙක් යෙදිලා නම් එයා ආයේ උපදිනකොට විවාහ ජීවිතයක් ගත කරනකොට එයාට අනිත් අයගේ ආදරේ කරුණාව ලැබෙන්නේ එයා ගැන අනිත් අය සැකෙන් බලනවා. ඒකට අවශ්‍ය කරන පදනම සැරසුනේ කර්මානුරූපව. මේ කර්මානුරූපව සැකසුණු පදනම තුළ එයාට ඒක විඳවන්න සිද්ධ වෙනවා. ඊළඟට දැන් අනිත් පළවෙනිම කාරණේ කියන්න ඕනේ එහෙම අසනීප තත්ත්වයක් තියෙන අනිවාර්යෙන් බෙහෙත් ගත යුතුයි. ඒ ඒ ඒ ප්‍රතිකාරය කරන්න ඕනේ. ඊළඟට යාට පුළුවන් ටික ටික පිරිත් කියන්න. පිරිත් කිය කිය පිරිත් කිය කිය තමන් සත්‍ය ක්‍රියා කරන්න. එහෙමයි. විශේෂම කාරණය තමයි පිරිත් කිය කිය සත්‍ය ක්‍රියා කරන්න පුරුදු වෙන්න තමන් නිවැරදි නම් තමන්ට කර්ම විපාකයකින් තොරව නම් ඒ චෝදනාව එන්නේ තමන්ගේ සැකේ නිසා විඳවන ස්වභාවය ටික ටික තමන්ට අඩු වෙලා යයි. එහෙමයි. හොඳයි මං හිතන්නේ ඒ කරණාව පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් අපේ පින්වත් මෑණියන් වහන්සේ කළා. ඉතින් අපේ වැඩසටහනේ අවසාන කොටසට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ අපි මතක් කරා ඔබට ලිපි යොමු කරන්නට පුළුවන් ඔබේ යෝජනාවන් අදහස් අපිට යොමු කරන්න පුළුවන් කියලා. ඒ යෝජනාවකට අදහසකට අනුව තමයි අපි පසුගිය සතියේදීත් වර්තමාන විවාහය පිළිබඳව සදාම් පිළිසඳර යෙදුනේ. මේ සතියේදී අපිට ගැටලුවක් යොමු වෙලා තියෙනවා. මේක දීර්ඝ ලිපියක් පින්වත් මෑණියන් වහන්සේ. ඊටා දීර්ඝයි. මේ ඇය සමස්ත විස්තරයම අපට යොමු කරලා තියෙනවා. නමුත් සාරාංශගත කරලා කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්න. ඇය අවුරුදු 37ක මවක් කියලා තමයි කියන්නේ. ඇය දියණියන් දෙදෙනෙකුගේ සහ පුතුකුගේ මවක් කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට විවාහ වෙලා අවුරුදු 20ක් පමණ කාලයක් ගත වෙනවා කියලා කියනවා. නිතරම පින්දහම් වල නිරත වෙනවා කියනවා. මේ ගැටලුවත් අපි අද දවසේ කතා කරපු කාරණාව හා සම්බන්ධ ගැටලුවක් පින්වත් බැනින් වහන්සේ. ඔහු පින්දහම් කටයුතු කරන සිවිල් ආරක්ෂක සේවයෙන් යුතු පුද්ගලයෙක්. නමුත් මාහට ඇති ලොකුම ප්‍රශ්නය වනුයි ඔහු මාව විශ්වාස නොකරන එක. ඒයට හේතුව කුමක්ද කියලා මම දන්නේ නැහැ. මෑණියනි අපි දෙන්න විවාහ වුණේ අපේම කැමැත්තටයි. නමුත් මොහු මට නිතරම වෙනත් පුද්ගලයන් පාවා දෙමින් මාව අපහසුතාවයටපත් කරනවා කියලා සඳහන් වෙනවා. දීර්ඝ ලිපියක් ඒ නිසා ඒ තුළ තියෙන වැදගත්ම කරුණු සහ ඇයට අවශ්‍ය උපදෙස් පිනදැන්ස මම ඉදිරිපත් කරන්නම්. ඔහු කියන්නේ ඔහු මාව සැක කරන්නේ ආදරේ වැඩි නිසාලු. මෑණියනි ආදරේ වැඩි වුණාම සැකයක් උපදවා ගැනීම හරිද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒත් එක්කම මේ ඇය කොච්චර මොන දේ කිව්වත් ස්වාමියා විශ්වාස කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මේ විදිහටම විවිධ පුද්ගලයන් පාවා දෙමින් ඇයව සැකකිරීමක්ම තමයි සිද්ධ කරන්නේ. මේ නිසා ඇයට ජීවිතය නැති කරගන්නට පවා හිතලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. පින්නත් මෑනස් අනිවාර්යෙන්ම අපි ඇයට පිහිට විය යුතුමයි. මොටිරේෂා ලිපිදියා බලනකොට මේ ඇත්තටම පළවෙනිම කියන්න ඕන එකන බන්ධනවල තියෙන භයානකකම. එහෙමයි. මොකද දැන් ඒ බන්ධනය දැන් ආදරේ වැඩිකම දැන් ඔය ඕක සාමාන්‍ය සමාජයේ තියෙන එකක්. කෙනෙක්ට තම වැඩිපුර ආදරේ නම් දැන් ඕක දෙමව්පිය දරුවා අතරේ තියෙනවා. සමහර දරුවෝ කියන දෙමව්පිය ගොඩාක් ආදරේ ඒ ආදරේ වැඩිකමට දරුවන්ව සැක කරනවා. එහෙම දෙමව්පිය. ඒතර ඒ වගේ දැන් ඔය වගේ අවස්ථාවක ඇත්තටම ඇයි ගොඩාක් චිත්ත පීඩාවෙන් වාසය කරන්නේ. මේ සැකය ඒ ආදරේ වැඩිකම නිසා සැකේ උපදිනවා කියලා කියනවනම් එතන තියෙන අධර්ම රාගයක්. එහෙම. ඒ කියන්නේ ඒ අසාමාන්‍ය විදිහට තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් දිහා බලයි වෙන කෙනෙක් එක්ක යයි. කියන්නේ තමන්ට අයත් කරගැනීමේ අධික ආශාවක් නිසා තියෙන එකක්නේ. ඒතර ඇයගේ ප්‍රශ්න දිහා බලපුවම තේරෙනවා දැන් සාමාන්‍ය ඩිරේෂ අපි යන්නේ සසර ගමනක්. ඒ සසර ගමන තුළ අපිට දුක සැප විවිධ විදිහට ලැබෙන අඩු වැඩි විදිහට අපි කර්ම විපාක බලපානවා. ඒතර මේ ලිපිය දිහා බලද්දී පේනවා ගොඩාක් වෙලාවට සමහරට කර්ම විපාකයක බලපෑමක් වෙන්න පුළුවන්. මොකද ඒ නිරන් විවිධ අවස්ථාවල එතන ඉවත් වෙන හදලා තියෙනවා. නමුත් ආපහු ඇයට එතේ ආය ස්වාමියාගාවට එන්න සිද්ධ වෙනවා. දරුවන් නිසා හිත හදාගෙන ඉන්නවා කියලා තියෙනවා මේ දරුවන් හැබැයි ඇය හිතනවලු මෙහෙම මේ ඇයට වෙලාවකට පැවිදි වෙන්න පවා කැමැත්තක් ඇති වෙනවා කියලා කියනවා. දරුවෝන් නිසා හැම කිරීම පවක්ද කියලාත් ඇය විමසීමක් කළා තියෙනවා. ඔටිරේෂා මේකයි. පළවෙනිම දෙන්න තියෙන කාරණේ තමයි ඉවසන්න කියන එක. ඇය කියලා තියෙන වෙනස් මේ වැඩසටහන් බලම ඉවසන්න කියන එකේ ඉවසලා ඉවසලා අන්තිමටමත් ඉවසන්න කියලා. මොකද ටිරේෂා කර්ම විපාකයක් නම් ගෙවන්න තියෙන්නේ. ඒක ආයෙත් ඊළඟ ජීවිතේට මා ගෙන යා යුතුයද, ඉතිරි කරගත යුතුයද කියන එක හිතන්න ඕනේ. ඒ කර්ම විපාකයක් නම් අපි විඳවන්නේ විවාහ ජීවිතයක් ගත කරලා. ඒතර මේකෙන් පැනලා ගියා කියලා කර්ම විපාකෙ ගෙවෙන්නේ නැහැ. එහෙමයි. නමුත් එය ඒ මවට පුළුවන් ඉවසීමෙන් ඒ මවට පුළුවන් සත්‍යක්‍රියා කරන්න. මොකද ඇය ඕක කියලා තියෙනවා මේ කිසිම විදිහෙන් වැරද්දක් කරලා නැහැ කියලා. ඒ මෑණියන්ට දෙන්න තියෙන පිළිතුර තමයි සත්‍යක්‍රියා කරන්න. පිරිත් කියලා රතන සූත්‍රය වගේ කර්ණිමිති සූත්‍ර වගේ සූත්‍ර සජ්ජායනා කරලා පිරිත් කියලා දෙවරුන්ට පින් අනුමෝදන් කරලා සත්‍ය ක්‍රියා කරන්න මම විවාහ වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා කිසිම කිසිම පුරුෂයෙක් දිහා වැරදි විදිහට බලලා නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය අනුභව බලයෙන් මට මේ තියෙන දුක් පීඩා දුර වෙලා මට සැනසෙල්ලේ වාසය කරන්න පරිසරයක් සැකසේවා කියලා ඒට සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම ටිරේෂා මේ අර ওই වගේ අවස්ථාවලදී ඒ කියන්නේ දැන් ඒ වගේ තත්යකට පීඩාවකට කෙනෙක් පත් කරනකොට පත් කරන කෙනා තේරුම් ගන්න ඕනේ එයත් යන සසර ගමනක්. ඉතින් ඒ කෙනාට ඒ විදිහටම කාපෝ බලපානවා. එහෙමයි. ඒ නිසා දැන් ස්වාමියා වුණත් කල්පනා කරන්න ඕනේ ආදරේ නිසා වුණත් පීඩාවක් දෙනවා නම් කෙනෙකුට චිත්ත පීඩා ඒ පීඩාව Tamanට ආපහු හම්බ වෙනවා. ඒක Taman වපුරන්නේ යමක්ද Tamanට ඒ දේ තමයි ලැබෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි ටෙරේෂා බුද්ධිමත් වෙන එක. බුද්ධිමත් වෙලා දැන් ඔය වගේ අවස්ථාවක පුළුවන් ඒ ස්වාමියාත් පින්දහම් කරන කෙනෙක් කියලා කියනවා. එහෙම. එතකොට හොඳම දේ තමයි සැකයක් ඇති වුණාම දෙන්නට දෙන්න ඒ සැකේ ඇතිවෙච්ච කාරණාව ගැන කතා බස් කරන එක. දැන් මේක සැකේ ඇති නොවිච්ච පවුලුත් ඇතිනේ. ආපහු ඇති වුණොත් එහෙම කරගන්න ඕනේ කාරණේ මේ කියන්නේ. එහෙම. දෙන්නට දෙන්න කතා බස් කරන එක. මට මේ ගැන සැකයි. ඔයාගේ මේ හැසිරීම රටාව ගැන මට සැකයි. එතකොට බිරිඳ හරි ස්වාමියා හරි ඊට අදාළ සත්‍ය සිද්ධිය කියන්න ඕනේ. දෙන්නට දෙන්න අවංකව. ඒ කතාබස් කරගෙන වැරද්දක් තියෙනවනම් වැරද්දට සමාව දෙන්න ඕනේ. තමන්ගේ වැරදි වැටහීමක් නිසා නම් මේ සැකේට අනිත් කෙනා භාජනය කර කර පීඩාවටපත් කරලා තියෙන්නේ. තමන් ඒක තේරුම් අරගෙන මේ මගේ අඩුපාඩුවක් නිසායි මේක වෙන්නේ කියලා අර කෙනා දිහා සානුකම්පිතව බලන්න ඕනේ. මොකද ටිරේෂ දැන් හොඳටම පේනවා ආදරේ නිසා කියලා සැකේ ඇති වුණාට පස්සේ කරන්නේ අමානුෂික දෙයක්. එහෙමයි. ඒ කියන්නේ එයා දිහා මානසිකව බලන්නේ එයාගේ සතුට දිහා බලන්නේ නැහැ. එයාට සැනසෙලා ඉන්න නෑ. ඒතකොට හැම දෙයක්ම මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි කරන කියන හිතන දේ අපිට ආපහු හම්බ වෙනවා. සැකයක් නිසා හරි අනිත් අය දිහා ওই විදිහට බලනකොට ඒ දේ Tamanට ආපහු හම්බ වෙනවා. ඉතින් මෑණියන්ට කියන්න තියෙන්නේ පිරිත් කියලා සත්‍යක්‍රියා කරන්න. ඒ සත්‍යක්‍රියාවදල ඇයට ලොකු ලොකු යහපතක් සැලසෙයි. හැබැයි තේරුම් අරන් ඉන්න අපි යන්නේ සසර ගමනක්, කර්ම විපාක දායාද කරන් යන ගමනක්. ඉතින් ඒ හිතන්න හිතට චිත්ත පීඩා එනකොට මම සසරේ මේ වගේ වැරදි මගේ අතින් වෙලා ඇති. ඒ වගේ. මොකද ටිරේෂයාගෙන තියෙන දිවිනසා ගන්නත් හිතිලා තියෙනවා කියලා. ඒකට මම පොඩි සිද්ධියක් කියන්න. මේ එඩ්ගා කේසිගාවට එක කාන්තාවක් එනවා. එයා අසරණ එයාට විවාහ ජීවිතත් අසාර්ථකයි කාත් කවුරුත් නෑ යන්ත අසරණයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එඩ්ගාර් කේසි කියන්නේ කවුද කියලා. ඔහු දිවස්ලාවියේ ඌට හැකියාවක් තියෙනවා අතීත භවය පෙර භවය පිළිබඳව යම් විදිහකින් මෝහන සත්කාරයක් තුලින් බලන්නට. ඔව්. ඒතරේ එඩ්ගා ගෙස් ගාවට ඇවිල්ලා කියනවා මේ මේ කාන්තාව අහනවා මේ ඇයි මම මෙච්චර තනි වුනේ කියලා අහනවා. එහෙම. ඒ වෙලාවේ එඩ්ගා කේසර් මෝහන නිද්‍රාවෙන් පිළිතුරු දෙනවා තමා කළ දේ තමන්ට ලැබී ඇත. ඔබ අතීත ජීවිතයක ඔබේ ස්වාමියා යම්කිසි දෙයක් නිසා සමාජයේ සැකයට භාජනය වුණා. ඒ ස්වාමියාට සමාජයෙන් චෝදනා ආවා. ඒ චෝදනා එනකොට එනකොට ඔබට ඒක දරාගන්න බැරි කාරණයක් වුණා. ස්වාමියාට චෝදනා එන එකට ඒ ස්වාමියාත් එක්ක එකට ජීවත් වෙන එක ඇයිට ප්‍රශ්නයක් වුණා. දැන් එහෙම වෙනවනේ දැන් තමන්ගේ ස්වාමියා හොඳට ඉන්නකම් හොඳයි. හොඳයි. එයාට ප්‍රශ්නයක් වුණාම දාලා යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් මෙයාට එහෙම එකක් වුණා. ඒතර දරුව දෙන්නෙක් නම් එක් විදිහට ඉද්දී ස්වාමියා අසරණ වෙච්ච වෙලාවේ ස්වාමියාට පිහිටනවේ. දරුවන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව ඒ නිന്ദා අපහාස වලින් බේරීම පිණිස ඔබ සිය දින අසාගත්තා. සරණ කවැසි වෙලාවක තමන් එතන වගකීම් පැහැරහැරලා තමන් ගැන විතරක් හිතපිකේ විපාකේ තමන්ට ආවා කියලා. ඒ නිසා ඒ නිසා මේ ජීවිතේ කිසිම කෙනෙක් නැතුව කාත් කවුරුත් නැතුව තනියම ජීවත් වෙන්න වෙලා. ඔක ආත්ම භව කීයකට යටියයිද? ඒ නිසා ටිරේෂ ඇත්තටම මේ තියෙන සමස්ත ගැටලුවට මූලිකම කාරණේ කර්ම කරන විපාක විශ්වාස නොකිරීම. තමන් දෙන්න තියෙන පණිවිඩය තමයි තමන් වපුරන දේ තමන්ට ලැබෙනවා. ඒතර ඒක අපිට එක එක විදිහට ලැබෙනකොට අපි සමාජයේ අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒ අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නකොට පිළිසරණක් ඇත්තේම නැත්තම් හිතන්න කම්මන් දල්ලන් කිඳි කරෝමි. කර්මය දැඩි වුණාම මම කුමක් කරන්නද කියලා. එහෙම කියලා දිවිනසා ගත්තා කියන්නේ ප්‍රශ්නය අලුත් කර ගැනීමක් මිසක් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඒ නිසා Taman නිවැරදි නම්, Taman සීලවන්ත නම්, Taman ප්‍රතිභක්තිය යුක්ත නම් සත්‍ය ක්‍රියා කරන්න Tamanට පිට තියෙනවා. නිසා අර පින්වත් මන්වන්සේ අපිට පහදා දුන්නු කාරණාත් එක්ක ඔබේ ජීවිත නිවැරදිව සකස් කරගන්න කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම අපි වපුරන්නේ මුම්ද අපිට ලැබෙන අස්වැන්නත් මුන්ම තමයි. ඊට අමතරව අපිට කිසිම දෙයක් අපි මුම් වපුරලා අපිට තල ලැබෙන්නේ නැහැ. ඒ නිසා Taman කරන යම් දෙයක්ද Tamanට නැවත වතාවක් ලැබෙන්නේත් ඒ දෙයමයි. නිසා කිසිම කෙනෙක් සැකේ නිසා පීඩාවටපත් කරන්නත් එපා. ඔබ සැකේ නිසා පීඩාවෙන් සිටින්නත් එපා. ඒ නිසා ඔබේ ජීවිතය විතරක් නෙමෙයි ඔබ ආදරය කරන බොහෝ දෙනෙකුගේ ජීවිත ඔබ විනාශයට ඇද දමන කාරණාවක් බවට පත් වේවි. ඒ නිසා මේ දේවල් දේවල් අනිවාර්යයෙන්ම සිහියේ තබාගෙන මේ වර්තමාන සමාජය තුළ ප්‍රබලම ඒ වගේම බරපතලම කාරණාවක් විදිහට හඳුනාගත්ත සැකයේ පිළිබඳව තමයි අද දවසේදී අපි ඔබට එලෙසින් පහදා දුන්නේ.